නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි ගියවර කතා කළා මේ හිරුමල්ලෙන් කාරණා හතක් ගන්න විදිය. ඊට පස්සේ ඒකේ අපූර්ව අර මහත්ය විස්තර කළා පටන් ගන්න ආරම්භයේ දැන් කිව්වේ අර හරි ලස්සන කාරණා භික්ෂුවක් ඉරමණ්ඩලක් වගේ වෙන්න ඕන කියලා. හිරුමණ්ඩලෙන් තමයි කියනවා මේ පේන්නේ ලෝක සත්‍යයට. ස්වාමීන් වහන්සේ කාරණාව සිහිපත් කරලා දැන් එක හිරු මඩලයිනේ. නමුත් අපේ ධර්මදීපයේම මේ වැඩ ඉන්න මහා සංඝරත්නය දෙන වහන්සේ කී නමක්ද? <laughs> ඉතින් අපිට මේ හිරු මඩල කීයක්ද කියලා ඇත්ත නැහැ. කුසල් අකුසල් කොච්චර පේන්න ඕනිද ඉතින් ඒකයි. ඉතින් හරි මහත්තයා දැන් බලන්නකෝ තථාගතයන් වහන්සේ නමැති මහා සූරි රාජානන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච නිසා සකල ලෝක සත්වයා මඟ නොමඟ තේරුම් ගත්තනි. එහෙමයි ස්වාමී. මේ හරි වැරද්ද කුසල් අකුසල් සේවනයේ කළ යුතු ධර්ම සේවනයේ නොකළ යුතු ධර්ම ඒ ඔක්කොම තේරුම් ගත්තනි බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ මිලෙන්දා ප්‍රශ්නේ ඒ විදිහට ඒ කාරණාව කතා වුණා. ඊළඟට මිලෙන්දා ප්‍රශ්නේ හරිය උපකාරක දෙයක්. එහෙමයි. මම දැන් මම දුටුවා අර මේ අපේ අනගාരിക ධර්මපාලතුමාට මිඟුට්ටුවත්ගේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ මේ ඒ කාලේ සංස්කෘතයෙන් පරිවර්තනයේ මේ මේනන්ද ප්‍රශ්නේ තිබිලා තියෙන සංස්කෘතෙන් මිගටුවත්තේ ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේක සිංහලෙන් පරිවර්තනය කළා. එහෙයි. පරිවර්තනය කළා මේ අනගාരിക ධර්මපාලතුමාට දෙනවා කියවන්න නිතර මේක කියවන්න කියන. ඒකට ධර්මපාලතුමා ඒකට තරුණයි අවුරුදු 20 ගානක්. එහෙමයි ස්වාමීන්. කියනවා පුතේ මේ මේක නිතර කියෝපන් කියන ඔබ මේ ධර්ම ප්‍රචාරය යන්න නම්. එහෙමයි ස්වාමීන්. ඇත්තටම අද කාලේ ධර්මදේශකයාණන් වහන්සේ නමක් විදිහට මේ ධර්ම දේශකයන්න් වහන්සේලා මේ මිනින්ද ප්‍රශ්නේ කියවනවා නම් කොච්චර හොඳද? එහෙමයි. එතකොට මේ මිනිස්සුන්ගේ හිතවල ඇති වෙන මේ নানা ප්‍රකාර දේවල් තියෙනවනේ. ඕවාගේ ඔය හිතවල ඇති වෙන දේවල් ගොනු වෙලා යනකොට ඔය එකක් කොහෙන් හරි මේ මෙන්ද ප්‍රශ්නේ තියෙනවා. එහෙමයි ස්වාමී. එතකොට ඒකට ධර්මානුකූල විසඳුමක් දෙන්න පුළුවන්. එහෙයි. එතකොට ගිහි මිනිස්සුත් මේ මිලින්දස් ප්‍රශ්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ දැන් පරිවර්තනය වෙලා තියෙනවා සරල සිංහලෙන්. එහෙමයි ස්වාමී. දැන් අනිත් පරිවර්තන වැරදි නෙවෙයි ඒවා හරි. ඒ භාෂාව මිනිසුන්ට අර තේරෙන්නේ නැති එකනේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. නේද? ඒ කියන්නේ මිනිස්සු ඒකෙන් අයින් වීමත් එක්ක වැඩි ඕනේ නැහැ. ඉස්සර ගෙදරක තිබ්බ මඩක්කුව අඩිවලඳ මේ ගත්තොත් එහෙම අපි ගමු ලුණු මේ ලුණු පොල් කට්ටි කියලා දැන් අද ළමයිට ලුණු පොල් කට්ටි කියනකොට එයාලට තේරෙන්නේ නැහැ. ඊළඟ මඩක්කෝ කියනකොට තේරෙන්නේ නැහැ. අප්පල්ලේ කියනකොට තේරෙන්නේ නැහැ. එහෙම නිසා. තේරෙනා නේද? ඒ කාලේ තිබ්බ කුරුණිය, ඊළඟට බුසල, ඊළඟට හුඬුව, සේරුව. දැන් අද කාලේ අයට තේරෙන්නේ දැන් ඉස්කෝලේ යන කොල්ලොන්ට. ඉතින් ඒ නිසා මේවා තේරෙන්නේ නැති නිසා Tamanට නොතේරෙන දෙයක් ගැන කියනකොට අර හිතේ පැත්තේ හිත රඳිනවා අඩුයි. ඒකට ඒ නිසා මේ වචන අද කාලේ අපි පාවිච්චි කරන වචන වලට පරිවර්තනය වෙන්න ඕන. ඒකවල තමයි ඉක්මනට ග්‍රහණය කරගන්නේ. දැන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පරිවර්තනවල තියෙන ධාමත් වැදගත්ම දේ තමයි ඒ අපේ හිතට සංවේදී වෙන විදිහට අර්ථයටත් හානියක් නොවි මේ ධර්මයේ ඒ විදිහටම පරිවර්තනය වෙලා තියෙනවා සරලයෙන් සරල සිංහලෙන්. යුගයේ මේ යුගයේ අවශ්‍යතාවයක් උන්වහන්සේ යුගයේ යුගයේට ලැබිච්ච මහා දහම් දායාදයක් උන්වහන්සේ තනියෙන් ලබලා දුන්නා. ඉතින් ඒ නිසා ගිහි පින්වතුන්ට කියවන්න පුළුවන්. කියවනා ඉන්නවා මහන්තයා. ස්වාමීන් වහන්සේ අපිට දැනෙන කාරණාවක් තමයි මේ අපේ පින්වත් උදවිය බොහෝ මේ උනන්දුයි මේ පොතපත වෙන් කරගන්න උත්සාහ කරන. ඒ වගේම අපේ සාකච්ඡාව ස්වාමීන් පුංචි පුතාලා දුවලා වුණත් ශ්‍රවණය කරන්න සතුටින් ඉන්නවා කියන කාරණාවට මේ දැනගන්නේ දෙනවා ස්වාමීන්. ඒක තමයි ඒ ඒ තමයි පුංචි ළමයිට පව ඇත්තටම ධර්මය අහන ආසාව තියෙනවානේ. එහෙමයි. ඒ දරුවන්ගේ සංසාරය මම කිව්වේ සංසාරේ අනුසය මොන හරි තිබ්බොත් එහෙමයි. එයාලට ධම් රසය ලැබිච්ච ගාම එයාලා ඒ ධම් මාර්ගේ යනවා. ඉතින් ඒ කාරණාව සිහි කරනවා. එතකොට අද අපි තියෙන දහම් කරුණු කතා කරමු. ඒ තමයි අපි අද 104 වෙනි පිටුව 4 වෙනි පොත් වංශයේගේ සග්දවිඳුගෙන් ගත යුතු අංග තුනක්. මහරජාන්නේ ඡක්දවිඳු ඒකාන්ත සැපයෙන් තෘප්තිමත්ව සිටින්නේය. ඡක්දවිඳු දුකෙන් ඉන්නේ නැහැ. එහෙමයි ස්වාමී. එකම සතුට උදේ ඉඳලා හැන්ද වෙනකල් අපේ වචනින් ගත්තොත් එහෙම නැත්තම් මුළු ජීවිතේම ඡක්දවිඳු සතුටෙන්ම ඉන්නවා. ස්වාමීන් දැන් මනුස්ස ලෝකේ නම් අපිට එහෙම ඉන්න එහෙම බෑ ඒක ඉතින් ඒකනේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ වෙනස් කියන්නේ මහත්තයා <laughs> ඒක තමයි දිව්‍ය ලෝකේ සැපේම වාසය කරන එහෙම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් ඒකාන්ත හුදකලා සැපේට ආලයෙන් යුක්ත විය යුත්තේය. මහරජාණන් සක්දෙවිඳුගේ මේ පළමු අංගය ගත යුත්තේ. සක්දෙවිඳු ඒකාන්ත සැපෙන් ඉන්නා වගේ භික්ෂුව හුදකලාවෙන් ඉන්න කියන. තනි වෙන්න කියන. හැබැයි මේ අනෙක් ගුණ ධර්මත් තියෙන පොළොව වගේ හිතක් තියෙන, ජලය වගේ හිතක් තියෙන, ජීන්දරක් වගේ හිතක් තියෙන, සුළඟ වගේ හිතක් තියෙන, හිරු මණ්ඩලක් වගේ ලෝකේ බබලවන විශ්වක් හුදකලාවේ ඉන්නේ කියලා. නිවනට නිවන පෙනිපෙනී නිවන පුරුදු කරන විශ්වක් හුදකලාවීම පුදුම විදිහට ඒ භික්ෂුවට උපකාරයි. ස්වාමිනේ කොහොම එහෙම උපකාර වෙනවාද ඉන්ද්‍රිය සංවරය පිණිස උපකාර වෙනවාද නෑ ඒක ඒක ඒකෙන් තේරෙන්නේ මහන්සයා ඒ ඔහො ඒ භික්ෂුවට ඒ ගුණධර්ම දියුණු කරගන්න හොඳට කාලවකවානුව දෙනවා එහෙමයි ස්වාමී ඒ වගේම මේ ගුණධර්ම වැඩින්නේ මෙහිමයි කියලා දන්නේ භාග්‍යතුන් වහන්සේනේ එතකොට මේ හුදකලාව අනිත් එක මෙහිම ඒ කාලේ වනේ වනේ වාසය කළේ පින්න පාන්ති ගිහිල්ලා දානි රැගෙන ආවට පස්සේ උන්න ඒ ඒ ස්වාමීන් වහන්සේලා මහවණේ තනි තනියම ඉන්නේ. එහෙමයි ස්වාමී. ඒකට අද කාලේ එහෙම එකක් නැහැ නේ මහත්තයා. අද කාලේ එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා ඒකයි අපි අර ඒ යුගයෙන් ඈත් වුණා කියන එක තේරුම් ගන්න ඕන. එහෙමයි හැම වෙලාවෙම මේ අතීතය ගැන හිතලා අපි හිත පහදවා ගන්නේ වර්තමානයේ ඉඳලානේ. එහෙමයි ස්වාමීනි. එතකොට වර්තමානයේ ඉඳලා කොණ්ඩ කැවුම් හදා ගන්න පුළුවන් එකෙක් gedara නැතුව ගෙදර මිනිස්සු කොණ්ඩ කැවුම් වලට ආසකොලා කියලා ගෙදර කොණ්ඩ කැවුම් හැදෙන්නේ නැහැ. කොණ්ඩ කැවුම් හදාගන්න ගෙදර කෙනෙක් නැත්නම් කොණ්ඩ කැවුම් මේ වගේ කියලා මේ හිත පහදවා ගන්නට හරි එහෙම නැත්නම් කොණ්ඩ කැවුම් වල ෆොටෝ එකක් හරි තමයි පෙන්වන්න වෙන්නේ. නමුත් Tamante ඒක ගන්න බෑ. ඒ වගේ අද යුගයේ Taman ඉන්න තැන තේරුම් ගන්න. රහතන් වහන්සේලා ගැන හිත පහදවා ගන්න එකත් ඒ උතුම් රහතන් වහන්සේලා වෙනුවෙන් හැදෙන ස්තූප ඒ රහතන් වහන්සේලා වෙනුවෙන් කෙරෙන වන්දනා ඒ රහතන් වහන්සේලාගේ චරිත කතා ඒ රහතන් වහන්සේලාගේ තොරතුරු හොය හොයා පහදින්නවා එහෙමයි සාරා එතකොට ඒක උපකාරයි ඔහුට රහතන් වහන්සේ නමක් වෙන්න කවදා එහෙමයි ඒකයි ඉතින් ඒ නිසා හුදකලාව කියන එක උපකාරයි කියනවා තවද මහරජාණන් සක්දෙවිඳු සිය දෙව්ලොව දෙවියන් දැක ප්‍රිය වචනයෙන් පිළිගනි සතුට උපදවයි. ඒ කියන්නේ සාමාන්‍ය සක්දෙවිඳු ප්‍රිය වචනයෙන් අහ මේ කෙනෙක් ආපු ගමන් සතුට කරනවා. හා මේ පින්වත් නිදුකානන් වහන්සේ කෙසේද ඔබ කියලා එන අය අර මූණ අකුලවා ගැනලි අහක බලා ගැනලි නෑ සක්දෙවිඳුගේ. සක්දෙවිඳු එන හැම කෙනාම සතුටින් පිළිගන්නවා. සක්දෙවිඳු කියන්නේ උතුම් චරිතයක් මහත්ය. මේ සක්‍ර දිවි රාජයා මහා තේජස්වී කෙනෙක්. මහා පින්බලයෙන් එතන ඉන්න කෙනෙක්. එහෙමයි ස්වාමී. මුව මඩල පුදුම සුන්දර කෙනෙක්. එහිසා. ඉතින් රහතන් වහන්සේලාගේ උපදේශ පරිදි රුවන්වැලි මහසෑයි හදලා තියෙන මහත්තයා ඇතුලේ සක්දෙනිඳුගේ රන් රුවක්. එහෙමයි. ඒක සාමාන්‍යයෙන් ජීවමාන වගේ. ඒ සක්දෙවිඳුගේ රූපේ වගේ සිය දහස් ගුණයක් ඇත්ත සක්දෙවිඳු ලස්සනයි. එහෙමයි ස්වාමී. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා මේ අපිට හිතාගන්න බෑ සද්දවිඳුගේ මූණේ තියෙන ප්‍රියමනාප බව. එහෙමයි. ඉතින් මම සද්දවිඳු ගැන වචනයක් කිව්වේ. දැන් මෙතනදී කියන්නේ සද්දවිඳු දෙවියන් දැක ප්‍රිය වචනයෙන් පිළිගන්නවා. සතුටින් පිළිගන්න වචනයක් කියලා අර සතුටු සාමීන් පිළිසඳර ස්වාමීනි අපිට නම් බොහෝ අවස්ථාවල මගහැරෙන දෙයක් කෙනෙකුට ප්‍රිය වචනයක් තියලා සතුටෙන් පිළිගැනීම කියන කාරණාව නෑ ඉතින් මෙහෙමයි මේක ඒකාන්තයෙන් පිටලා තියෙන කෙනෙක් තමයි සද්දෙන්නේ අනිත් අයගේ අඩු වැඩිකම් තියෙනවා ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් කුසල ධර්මයන් කෙරෙහි සියසිත අලස නොකොට කම්මැලි නොකොට සාන්ත කොට පිළිගත යුත්තේ සතුට ඉපැද්දිය යුත්තේ මහරජාණන් සද්දවිඳුගේ මේ දෙවිනියන්ගේ ගත යුත්තේ එතකොට එන ඕනම කෙනෙක් සද්දෙමින් සතුටින් පිළිගන්නවානේ. එහෙමයි. ඒක ගන්න කියනවා භික්ෂුව එන කුසල් අරමුණු සතුටින් පිළිගන්න කියනවා. බණිද්දී ඔහුට එන කුසල ධර්මයේ තමයි ඉවසීම. දැන් මට ඉවසන්න තියෙන්නේ කියන ඉවසීම සතුටින් පිළිගන්නවා. අපි පිළිගන්න ඉවසීම නෙමෙයි බැනුම. එහෙමයි ස්වාමීනි. බැනුම පිළිගන්න නිසා අපිට සතුට පිළිගැනීමක් නැහැ අපි පිළිගැනීම දෙනවා අනිත් පැත්තට. මෙහෙමයි ස්වාමීනි නේද එතකොට ඒ ඉවසීම ඊළඟ රාගයේ ඇවිස්සෙන අරමුණක් ඉදිරියේ විශ්ව පිළිගත යුතු සතුටෙන් පිළිගත යුත්තේ කුසලයෙන් එහෙමයි කුසලයේ තමයි ඉන්ද්‍රිය සංවරය හැම හැම මොහොතේම ඉන්ද්‍රිය සංවරය. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය සතුටෙන් පිළිගන්නවා. රාගය නෙවෙයි පිළිගන්නේ. එහෙමයි සාර. එතකොට අද ඉන්ද්‍රිය සංවරය නැති කෙනා පිළිගන්නේ රාගය. එහෙමයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ දානෙ නැති වුණා කියන්නකො. එහෙමයි. දානෙ නැති වුණා. දානෙ නැති වුණාට පස්සේ තියෙන්නේ වීරිය කරන්න. එහෙමයි සර්. ඒ එන ඉවසීමෙන් වීරියෙන් දවස ගෙවා ගන්න බෑ. එතකොට ඉවසීමෙන් වීරියෙන් දවස ගෙවීම නැමැති ධර්මයේ කුසලයේ පිළිගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙම නොවුන කෙනා බඩගින්නන මායි හොයනවා. එහෙමයි. ඊට පස්සේ තවත් දානයක් හොයාගෙන ගියට පස්සේ අප්‍රිය අමනාප කැමති නැති දාන ටිකක් හම්බුණා කියනකො පාන්තරේට. එහෙමයි. එතකොට එයා පිළිගන්න ඕන ලද දෙයින් සතුටු වීම නැමැති ධර්මය කුසලයේ. එතකොට අපි දානේ පිළිගත්තොත් එහෙම එකක් ඇඹුල් එකක් තිත්තයි. එහෙමයි ස්වාමීනි. පැහැදිලි නේද මේ කියන එක? මේ විදිහට කියනවා භික්ෂුව කුසල් පිළිගන්නේ. ස්වාමීනි ඒ කාරණාවෙන් නැවත වතාවක් අර සියලු දේ ඉදිරියේ ධර්මයටම බැස ගන්න ඕන කියලා දේ තමයි හිතුවට දැන් තේරෙනවා නේද ධර්මයේම පෙරට කරගත්ත චරිතනේ රහතන් වහන්සේ. එහෙමයි ස්වාමී. මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයෙන්. එහෙමයි ස්වාමී. ඊළඟට තියෙනවා අ සද්දේවිදු සක්‍ර සම්පන්තියේ නොයල්ම ඇති කර නොගනි. සද්දේවිදු කවදාවත් මේ සක්‍රකම එපා කරගන්නේ නැහැ. සතුටින් වාසය. ඔව් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අම්මලා තාත්තලා දරුවෝ හදලා කියනවා අනේ මුම් මොකට හැදුවද? ඒ කියන්නේ මාතෘ පදවිය මේ පිය පදවිය හැල්ලු කරගත්තා. හරිද? ඒ කියන්නේ එපා වෙලා. දරුවෝ හදලා එපා වෙලා. බිරිඳක් කරන් ස්වාමියා මේකේ මොකට බැඳද කියනවා. ඒ කියන්නේ බැඳපු එක ගැන කලකිරීම තියෙනවා. රස්සාවකට ගිය කෙනෙක් කියනවා අනේ මේකේ මා රස්සාව. ඒ කියන්නේ රස්සාව යට එපා වෙලා. හරිද? ඒ වගේ ඇත්තටම බලනකොට මේ මේ මේ ලෝකේ ගොඩාක් ගොඩාක් නෙමෙයි සමස්තයක් වශයෙන්ම තමන් සතුටු වෙන්නේ නැහැ ගොඩාක්. එපා වෙනවා. <laughs> ස්වාමිනේ পদවිය කියන තැන මේ වගකීම් දැරීම කියන එක වගකීම් දැරීම එපා වෙනවනේ. එහෙමයි සර්. කවදාවත් සම්දෙනිදුට මොන ගේන මලකට මම මේ සම්දෙනිදු වෙලා ඉපදුනාද කියලා හිතෙන්නේ නැහැ කියන. එහෙමයි සර්. කවදාවත් හිතෙන්නේ නැහැ මොකට මම මෙහෙම වුණාද කියලා. ඒ කියන්නේ තමන්ගේ සත්‍ය পদවිය ගැන සද්දේන්දුට නොයල්මක් උපදින්නේ නැහැ. ආ දැන් අපිට කොච්චර උපදිනවද නොයල්ම? එහෙමයි ස්වාමී. තේරුණා නේද? එතකොට දැන් ගෙවල් වල මිනිස්සු දිහා බලන්නේ. එතකොට එහෙම එකක් තියෙනවා. අහගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ශුන්‍යාගාරේ වාසය කිරීමට නොයල්ම නූපදවාගත යුත්තේය. මහරජාන්නේ සද්දවිඳුගේ මේ අංගය ගන්න කියනවා. ශුන්‍යාගාරය කියන්නේ හිස් තැන්. එහෙමයි. ජානී ජනයා ගැවසෙන්නේ නැති විවේක තැන්වල වාසය කරන එක. ශුන්‍යාගාරය. ඒ කියන්නේ අයියෝ මේ කට්ටියක් නැතුව තනි වෙලා මං කවදාවත් භික්ෂුව මං තනි වෙලා ඒ වගේවා පාවිච්චි කරන්න එපා කියනවා. එහෙම කරන්නේ නැහැ කියනවා. එහෙසම්. සක්දිවිඳු සක්‍ර සම්පත්තියෙන් කවදාවත් ඇවෙන්නේ නැහැ කියනවා. මේ වාගේ තමයි මේ භික්ෂුව කවදාවත් ශුන්‍යාගාරයෙන් හොදකලා භවෙන් විවේක සෙනසුන් වල වාසය කිරීමේ ඇවෙන්නේ පාකිර. ස්වාමීන් නාගසේන මහරහතන් වහන්සේගේ උපමාව මේ නැවත වතාවක් නේද? ඒ ඔව් අපිට මේ ආයෙත් අපිට අනුමෝදන් වෙන අවස්ථාව. ආයෙත් අපිට අනුමෝ අනුමෝදන් වෙන්න කතා කරගන්න අවස්ථාවක් ලැබුණා. එහෙමයි. ඊට පස්සේ කියනවා පින්වත් රජතුමනි සුභූති මහරහතන් වහන්සේ විසින් මේ වදාලා. මහා වීරයන් වහන්සේ යම් දවසක නුඹ වහන්සේගේ ශාසනය මම පැවිදි වූයෙන්ද එදා සිට කාමනිස්සිත වූ සිතක් මා තුළ උපම් බවක් මම නොදන්නේ. එහෙමයි. ඒතර මහත්මයා මේ වාක්‍යෙම තේරෙනවා ශුන්‍යාගාරයේ වාසය කරනවා කියලා කියන්නේ කෙලෙස් අරමුණු සිහි නොකර කුසල් අරමුණු වලම සිත පවත්වා පවත්වා වාසය කරන. ඒක ඉතින් විවේක සෙනසුන් වල හිස් අවකාශයේ ජානී ජනියා ගැවසෙන්නේ නැති තැන් වල පුරුදු කරන එක. එහෙමයි ස්වාමීන්. දැන් සුභූති මහරහතන් වහන්සේ මහාන වුණ දවසේ ඉඳලා රාග හිතක් උපද්දවලා නැහැ. කාම නිස්සිත හැඟීමක් ඇවිල්ලා නැහැ. එහෙමයි ස්වාමීනි. කොච්චර ශ්‍රේෂ්ඨ චරිතද කියලා බලන්නකෝ. මොනතරම් මේ ශ්‍රද්ධාවක්ද කියලා. දැන් මේ ඒ ශ්‍රේෂ්ඨ බව තේරෙන්නේ මේ ධර්මය අහන පින්වතුන් මොහොතක් බලන්න තමන් ගත කරන දවසේ එක දවසක ඒ කියන්නේ තමන් ගත කරන දවස තුල රාග සිතක් ඉපදිච්ච නැති දවසක්. එහෙමයි. කාම නිස්සිත හැඟීමක් ඉපදිච්ච නැති දවසක් බලන්න. එහෙමයි ස්වාමීනි. ওই දවස් විදියට ගත්තොත්. මේ සුභූති මහරහතන් වහන්සේ මහාන වෙච්ච දවසේ ඉඳලා මේ කසාවත ශරීරයට දාපු දවසේ ඉඳලා රාගසිතක් කාමනිසිත හැඟීමක් ඇවිල්ලා නැහැ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට 25 වසරකට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්ට පටන් ගත්ත අවුරුදු 25යි 25 වසර ඒ 25 වසරටම රාගසිතක් ඇවිත් ද්වේෂසිතක් හිංසසිතක් ඇවිල්ලා නැහැ. එහෙමයි ස්වාමීනි. අපේ ආනන්දයන් වහන්සේ එහෙයි. ඉතින් ලංකාවේ රහතන් වහන්සේලා ලංකාවේ ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක්ගේ අම්මා කෙනෙක් අසනීපෙලා උන්වහන්සේ මහානලා ගොඩක් කල්. ඉතින් අම්මා කියනවා මොකක් හරි බෙහෙතක්වත් ඉල්ලන්නේ නැද්ද කියලා යවනවා කෙනෙක්. ඊට කියනවා අනේ මං ගාව බෙහෙතන්නේ. නමුත් මං ගාව එක බෙහෙතක් තියෙනවා දෙන්නම් ඒ තමයි සත්‍ය ක්‍රියාව කියලා. තමයි මම මහාන වෙච්ච දවස් ඉඳලා මං ඇහෙන් රූපයක් බල්ලා රාගසිතක් උපද්දවගෙන නැහැ. ඒක සත්‍යයක් නම් මගේ අම්මා සුව වෙන්න ඕන කියලා කියනකොටම ඒ තමන්ගේ මව්ගේ කලවේ ලොකු පිළිකා ගෙඩියක් තිබ්බා. ඒ ගෙඩිය අතුරුදහන් වුණානේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. මේ ලංකාවේ. සත්‍යක්‍රියාව. එහෙමයි. ඒක කොච්චර ඉන්ද්‍රිය සංවරයෙන් යුතු රහතන් වහන්සේලා වැඩිහිඳලා තියෙනවා. ඒ අරහත් මාර්ගයේ රහතන් වහන්සේ නම නෙවෙයි. අරහත් මාර්ගය නේද? අරහත් මාර්ගය. තව මල්ලිය දේව මහරහතන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. උන්වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ ඒ ගුරු ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැති බව දැනගෙන උන්වහන්සේට දහම් දෙසන් යනවා. එදා පොයේ දවස. ඊට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේ පැම්පාසෙන් යනකොට වයසයි. අවුරුදු 80 පැනලා. මලියදේව මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි නාවන්නද කියලා. ටිකක් වෙලා කල්පනා කරගෙන ඉඳන් හා පැම්පාස් කරවන්න කියලා. පැම්පාස් කරලා ගොඩට ආවට පස්සේ කියනවා මලියදේව මට වස් 60යි කියනවා දැන්. වස් 60ටම මගේ ඇඟට කෙනෙක් අත තිබ්බයද කියන. මම මේ වස් 60ටම මගේ ශරීරය කාටවත් ස්පර්ශ කරන්න දීලා නැහැ මලිය දේව බොහෝ භික්ෂූන් ඔබවන භික්ෂුවක් නිසා මම ඔබට ඔබට පැම්පාස කරවන්න දුන්නා කියන. ස්වාමිනී පෝය කරන්න වලින් කියන. පෝය කරන්න යනවා. එතන දහම් දේශන වුණාන්සේ අරහත් වෙටපත් වෙන ගුරු හාමුදුරුවෝ. එහෙමයි ස්වාමී. මේ ලංකාවේ විස්තරය. ඉතින් ඒ රහතන් වහන්සේලාගේ දාසුන් වහන්සේලා රංකොත් විහිරි වැඩි ඉන්නවා. පෙරලි පෙරලි වඳින්න. එහෙමයි ස්වාමී. ඔය මම ඉස්සලා කියපු රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ලංකොත්තේට වැඩි ඉන්නේ. එහෙයි ස්වාමීන්. ඉතින් ඒකයි. මිනිසුන්ට රංකොත් වෙහෙර අපි වඳිනකොට ඕන ඒ කාලෙට රංකොත් වෙහෙර රැස් විහිදෙනවා. දැන් නෑ. එහෙමයි ස්වාමීන්. අපේ මිනිසුන්ට දැන් මක්කා වුණා සමහරවන්නේ. ඉතින් ඒ නිසා ඒ කාරණාව ඉතින් ওই විදිහට අර විශ්ව හුදකලාවේ ශූන්‍යagaraේ විවේක සෙනසුන් තැන්වල ජනි ජනයන් ගැවසෙන්නේ නැත්නම් විවේකී වාසය කරන්න කියනවා. ස්වාමීන් කාරණාවක් විමස ගන්න අවසරයි ස්වාමීන්. දැන් අර වය වෘද්ධ, ගුණ වෘද්ධ, තප වෘද්ධේ පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ ගැන ඔබ වහන්සේ මතක් කළානේ ස්වාමීන්. ඇත්තටම ශ්‍රාවක හිතක ඇති වෙන්න පුළුවන් මේ උන්වහන්සේලාගේ අසුර ගැන මේ අපේක්ෂා. ස්වාමීන් අපිට රන්කොත් පෙරපාමුලට ගිහිල්ලා එහෙම බොහෝ ගණනින් වැඩ සිටිය මහරහතන් වහන්සේ සිහිපත් කරගන්න පුළුවන් නේද? සිහිපත් කරගන්න පුළුවන් නේද? දැන් අමහත් අපි රංකොත් විහෙර වන්දනාව ගත්තොත් ඒ රංකොත් විහෙර වන්දනාවේ රැය දින කලී රහතන් වහන්සේලා ගැන කිව්වේ. එහෙමයි ස්වාමී. ඒකට එක එක රහතන් වහන්සේලා ගැන පොත් වලින් බලාගෙන කියවලා අහලා ගිහිල්ලා තමනුත් දන්න විදිහට තමන්ගේ වචනින් සීකර කර වඳින්න ඇත්තන්නේ. අරහත් ගුණ. එහේ ස්වාමී. ඒකයි. එහේ අවශ්‍යයි. ඊට පස්සේ තියෙනවා සක්විති රජතුමාගේ අංග හතරක් ගන්න එක වෙනවා. එහෙමයි සාරා. ඒ ශක්තිති රජු ශක්තිති රජුරෝ ගැන දන්නවනේ. ශක්තිති රජුරෝ කියන්නේ මේ ලෝකයේ මේ මනුස්ස ලෝකේ කලාතුරකින් පහළ වෙන රජ කෙනෙක්. එහෙමයි සාරා. ඒ රජතුමා පූර්ණ 이르දියකින් යුතුව මුළු පෘථුවියටම එකම රජයි. එහෙමයි. ওই රජතුමාට 이르දි තියෙනවා. එහෙයි. ඊළඟට චක්‍ර රත්නය තියෙනවා. ඊළඟට මණි රත්නය තියෙනවා. ඉත්‍රි රත්නය, අස්ව රත්නය, හස්ති රත්නය කියන්නේ අහසින් යන ඇත්තු අහසින් යන අස්වැයෝ ස්වාමිනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සක්විති රජුරන්ට තියෙනවා සක්විති රජතුමාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා එහෙමයි ස්වාමී බුදු කෙනෙක්ගේ ශ්‍රී දේහය සමාන දේහයක් සක්විති රජතුමාට තියෙනවා පුත් පුතාලා 1000ක් ඉන්නවා එහෙමයි ස්වාමී ඉතින් ඒ වගේ සක්විති රජවරු ඉතින් කියනවා මේ ඒ සක්විති රජතුමා සතර සංග්‍රහ වස්තුවෙන් තමයි ජනයාට සංග්‍රහ කරන්නේ දාහනය, ප්‍රිය වචනේ, අර්ථචර්යාව සමානාත්මතා. එහෙමයි ස්වාමී. එහෙම තමයි මේ මේ මේ මිනිසුන්ට සංග්‍රහ කරන්නේ. ඒ රජතුමාගෙන් ජනයත් ලැබෙනවා දානෙ. එහෙමයි ස්වාමී. රජතුමාගේ ඕන තරම් දන් ලැබෙනවා. ඊළඟට ප්‍රිය වචන ලැබෙනවා. එහෙමයි. අර්ථචර්යාව ලැබෙනවා සමානාත්මතාව ලැබෙනවා. එතකොට අපි ඔකට කියන්නේ සිව් සංග්‍රහවත් උනේ මේ සතර සංග්‍රහ වස්තු ඒසකොට රජතු මිනිසුන්ට පීඩාව නෙමෙයි දෙන්නේ. සතර සංග්‍රහ වස්තුවේ මිනිසුන්ට උපකාර කරනවා. ඒක අපි ඒවා එකින් එක ඔය සිව් සංග්‍රහවත් වෙන වචන වලින් අපි වෙනම ඉගෙන ගත්ත යුතු කාරණා ඒවා. එහෙමයි සාමි. මෙතනදී අපි මේ බලමු මොකද්ද කියලා අවසරයි සර්. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන භාග්‍යවතුන් වහන්සේගේ සිව්වන පිරිසට ධර්මයෙන් සංග්‍රහ කළ යුතුයි. භික්ෂුවන් හැම කෙනාටම සංග්‍රහ කළ යුත්තේ ධර්මයෙන් අනුග්‍රහ කළ යුත්තේ ධර්මයෙන් සතුට ඉපදිය යුත්තේ ධර්මයෙන් මහරජාණන් ශක්තිති රජුගේ මේ පළමු අංගයේ ගත යුත්තේ එහෙමයි ස්වාමී. රාජ රාජ කෙනෙක් මිනිසුන්ට ඕන විදිහට සංග්‍රහ කරන්න පුළුවන්. නමුත් අරහත්ත්වයේ සොයාගෙන යන භික්ෂුවක් මිනිසුන්ට සංග්‍රහ කරන්නේ මේ ධර්මයෙන්මයි. එහෙමයි ස්වාමී. දැන් අද කාලේ කොකෝ අපිට ගෙවල් හදලා දුන්න ඔය හාමුදුරුවෝ. එහෙමයි ස්වාමී. ඔය හාමුදුරුවෝ අපි ගැන බැලුවද? පන්සලෙන් බලන්නේ නැහැ නේද? පන්සලෙන් අපි ගැන බලන්නේ නැහැ. කොච්චර ඈත් වෙලාද නේ? බෞද්ධය පැටලලා ඉන්න තැන නිසා. නැත්තම් එහෙමයි. දැන් මම වැඩි ඕනේ මහත්තයා මම මේ මට මතකයි අනුරාධපුරේ ඉඳලා මම මේ කුරුමේ කුරුණෑගල පොල්ගහවල තියෙනකොට මේ අඹම්පොළ හරිය සෙඩ් එකක් ළඟ මේ වාහනේ පොඩ්ඩක් මේ යනකොට මේ බයික් එක පොඩ්ඩක් මේ බයික් නම් කවුරු හරි බයික් කාරයෙක් ඇවිල්ලා වාහනේ හම්බගෙන ගියා. අම්මෝ එතන හිටපු වටේ පිට හිටපු අය මේවා කළා කෑ ගහලා ඔබ වහන්සේලාට සල්ලි තියෙනවා මේ මිනිස්සුන්ට දැන් කොහොම හරි මේ බයිසිකලයක් අරන් දෙන්න ඕන කියලා කෑ ගහපු කෑ ගැහිලා මං කරබාගෙන හිටියා. ඊට පස්සේ නවතින්නේ නැති තැන මං ඉස්සරහට ගිහිල්ලා කිව්වා මේ මේ පොලිසියට ගිහිල්ලා අපි මේක බේරගමු. එහෙමයි. කියලා. එතකොට හැම වෙලාවෙම මිනිස්සුන්ගේ තියෙන හාන්දරගෙන් ගන්න ඕන, ගන්න ඕන, ගන්න ඕන. හාමුදුරුව අපිට ආදාර කරන්න ඕන. එහෙමනේ භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භික්ෂුවට තියෙන සීමාව තමයි ධර්මයෙන්මයි අනුග්‍රහ කරන්න ඕන. ඒකට අපි ගත්තොත් එහෙම මහමෙවුනාවෙන් ලැබෙන මේ මිනිසුන්ට ලැබෙන දහම් සත්කාරයේ සුළුපටු එකක්ද මහන්තයා? ශ්‍රද්ධා රූපවාණිය ගත්තොත් ලක්විරු ගුවන්විදුලි ගත්තොත් පැය 24ෙම ධර්මයේ නියන්නේ. එහෙමයි. තව මොනවද දෙන්නද මහන්තයා? එහෙමයි සාම. නේද? ඉතින් ඒක ඒ නිසා ධර්මයෙන් වික්ෂුවක් හැම වෙලාවම ධර්මයෙන්මයි අනිත් අයට අනුග්‍රහ කරන්න ඕන සතුටු කරවන්න ඕන. ඒතර මිනිසු ඒ පිළිගන්නේ වෙනේවා නම් ඒ ඉතින් මිනිසුත් ධර්මයෙන් ඈත් වෙලා අපිට කරන්න දෙයක් නෑ. එහෙමයි සර්. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට පින් දීලා මේ දහම් කාරණා කවදොරටත් දැනගන්න අපට අවකාශය ලැබෙන්නේ. ඒත් එක්කම අද දවසේ සදැහැති දායකත්වයේ බත්තර මුල්ලේ පදිංචි පින්වත් තරණී සහ උදේත් කරුණාරත්න ඇතුළු කලන මිතුරන් පිරිසක් විසින් දරන්නේ මේ පින්වත් හැමදෙනාමත් අපි නැවත මෙත් සිතින් සිහිපත් කරගන්නවා. අපි දැන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට පින් දීලා දහම් කාරණා තවදුරටත් දැනගනිමු. ස්වාමීන් අවසරයි. ඔව් මහත්මයා, ඒ අපි කතා කළේ මේ සක්විති රජුරෝ දානයේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතා එහෙමයි සාරා. මේ කියන සිව් සංග්‍රහ වස්තුවේ සතර සංග්‍රහ වස්තුවේ අනුග්‍රහ කරන වගේ භික්ෂුවක් මිනිසුන්ව අනිත්‍යව සතුටු කළ යුත්තේ අනුග්‍රහ කළ යුත්තේ අනුත්‍යය පැහැදිලි යුත්තේ ධර්මයෙන්මයි කියනවා. එහෙමයි ස්වාමීන් ධර්මයමයි. ආමිෂයෙන් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. නමුත් අද කවුරු හරි මිනිස්සු අතර මේ මිනිස්සු ගරු කරන්නේ ධර්මයේ දෙන කෙනාටද ආමිෂය දෙන කෙනාටද? අපි කියමු ගෙවල් හදලා දෙනවා නම් එහෙම නැත්නම් කාණ්ඩ බොණ්ඩේව බලනවා නම් ඊළඟට ආධාර උපකාර කරනවා නම් ශිෂ්‍යත්ව මේවා දෙනවා නම් ඒ කෙනාට තමයි මිනිස්සු ගොඩාක් මේවා වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ශ්‍රද්ධා රූපවාහිනිය මේක මාධ්‍යයක් විදිහට යන නිසා මහා මෙවුනාවට අනුබද්ධ ආයතනයක් විදිහට ඒ බාහිර කටයුතු ඔක්කොම කරනවානේ. එහෙමයි ස්වාමී. නමුත් පෞද්ගලිකව භික්ෂුවක් විදිහට තනි තනියෙන් ගත්තට පස්සේ ඒ ධර්මයේ මේ තමයි ඇසුරු කරන්නේ. දැන් මහත්ය සාමාන්‍යයෙන් අපිත් මිනිස්සුත් එක්ක සම්බන්ධතාව පවත්වන්න අකමැත්තක් තියෙනවා. මොකද අපි වැටිච්ච වලවල් තියෙනවා. සමහර මිනිස්සු දවස් දෙකක් hina වෙලා කතා කරලා මේ ඊළඟ දවස් එනවා හාමුදුරනේ මේ ණයක් ගෙවා ගන්න නැහැ. මේ කීයක් හරි ගන්න බැයිද කියලා. ලැජ්ජා හිතෙනවා. මේ මිනිස්සු කොයි ලෝකේ ඉඳ ඉන්නේ කොයි ලෝකෙද යන්නේ? එහෙසම්. ඒකට තේරෙනවා මේ කිට්ටු වෙන්න හදන අය ටිකක් මේ පරිස්සම් වෙන්න ඕන කියලා. ධර්මයේ හොයාගෙන ධර්මයේ ආන ධර්මයේ කතා කරන ධර්මයට විසඳුමක් ගන්න අන්න ඒ අය නම් ඒ අයට ඕන තරම් සංග්‍රහ කරන්න පුළුවන් ධර්මී. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? නමුත් ඉතින් ධර්මයෙන්ම පිනා ගිහිල්ලා ධර්මයෙන්ම සතුටු වෙලා ධර්මයෙන්ම හිත පහදවාගෙන ධර්මයේ මුල් කරගෙනම සංගය ඇසුරු කරන අය අදත් ඉන්නවා. අතලොස්ස. එහේ. අතලොස්ස. ස්වාමීනි දැන් අර අපිට වැරදිලා යන කාරණාවක් තවත් දැන් මහා සංග්‍රහ තවත් එකක් මම කියන්න. කවුරු හරි අපි කියමු හිඟන මිනිසෙක් හරි ආධාරයක් උපකාරයක් හරි කරගෙන යන්න ගමේ ඇවිද්දෝ ගමේ මිනිස්සු කියන්නේ නැද්ද පොඩ්ඩක් පන්සලට යන්න. කියනවද නැද්ද? එහෙමයි ස්වාමීනි. දැක්කද වෙනස් වෙච්ච විදිය? එහෙම. මේ ස්වාමීනි අර අවසරයි ස්වාමීන් අර මේ පන්සලෙන් අපට ලැබෙන්නේ මොනවද කියලා මේක හරි අවාසනාවක් එහෙම හිතන්නත් මිනිසා පෙළඹිලා. ඒ නම ස්වාමීනි මේ මහා සංඝරත්නය උදෙසා දම්පැන් පැනවීමෙන් කැඳ දානයක් හරි පූජා කරගෙන සසර අපිට කොච්චර දේවල් ලබා ගන්න පුළුවන්ද කියන දේ මේ සමහර වෙලාවට අමතක කරගන්න අවස්ථාවක්. අමතක කරගන්න. ඒක ඉතින් මෙහෙම ඉතින් ඒක තමයි යුගයේ පිරීම කියන්නේ. දැන් ඇත්තටම අපිටම දුගී දුප්පත් අපිටම සිංගමනින් යැපෙන මිනිස්සෙක් වුණා. ඇත්තටම පන්සලට ගිහිල්ලා ඉල්ලනවාටත් එළිය අතේ තියෙන කී රුපියලක්වත් පින් කැටිට දාන එක තමයි කළ යුත්තේ. නේද? මේකෙන් ගැලවෙන්නනේ. ඒකයි. ඊළඟ කාරණාව දෙවෙනි කාරණාව සක්විති රජුගේ විජිතෙහි සොරු කිසිදා නොනැගිටි. සක්විති රජ කෙනෙක්ගේ කාලේ තියෙන මේ විශේෂත්වය තමයි ආක්‍රමණ නැහැ. සොරදිය නැහැ. ඒ සක්විති රජතුමාගේ පින්බලයට ඒක වෙන්නේ. රජාගේ පින්බලේ රටට බලපානවනේ. රටේ තැන් තැන් වල කැරළි ආක්‍රමණ ඒවා පැවතෙනවා නම් ඒ රජාගේ පිනේ දුර්වලකම. රජා මහ පින්වන්ත කෙනෙක් නම් ඒ පින් බලයට ඒ රට සංසිඳීගෙන යනවා. යුද්ධ ආක්‍රමණ නැති වෙලා යනවා. ඒ රජා රජවීමත් එක්ක එහෙසමයි. ඉතින් ඒ නිසා මේ විජිතේ ස්වરૂප නැගිටින්නේ නැහැ කියනවා. ආන් මේ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් තමන්ගේ සිතෙහි කාමරාගය හෝ ව්‍යාපාදය හෝ විහිංසාවෙන් යුතු කල්පනාව නොනැගිට විය යුත්තේය. මහරජාණී ශක්තිති රජුගේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේ. එහෙමයි ස්වාමී. දැන් ශක්තිති රජතුමයි කාලේ හොරු නැතුව නෙවෙයි හොරු ඉන්නවා. නමුත් හොරු හොරකම් කරන්නේ. එහෙමයි ස්වාමී. කුසලයට යන භික්ෂුව නිවන කරා යන භික්ෂුවට කාමරාග ව්‍යාපාද හිංසා හිත ඇතුලේ නැතුව නෙවෙයි. ඒවට නැගිටින්න අවස්ථාවක් දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. කෙලෙසට නැගිටින්න අවස්ථාවක් දෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා මේ කෙලෙස් ඇවිසින් නැතුව හි සමතෙන් අපි ගත්තොත් සමතයක් සමත භාවනාවක් වගේ කරනකොට කෙලෙස් ඇවිසෙන්නේ නැතුව තියෙනවා. නමුත් විදර්ශනාවෙන් තමයි සම්පූර්ණ කෙලෙස් ප්‍රහාණය කරන්නේ. ඒ නිසා කෙලෙස් ඇති වෙන්නේ නැතුව සමතේ වැඩිවීමෙන් වැඩක් නැහැ කියලා. ඒ ඒ වචනේ වැරදි. එහෙමයි ස්වාමීනි. ඒ සමතයෙන් කෙලෙස් සංසිඳවාගෙන ඉන්න එක නිකලෙස් වෙන්න උපකාරයක්. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි එහෙම කෙලෙස් යටපත් කරගෙන ඉන්නේ කොහොමද ඔබ දැන් අපිට මතක් කළා? ඒ සමතෙන් සමතෙන් සමාධියක් උපද්වාගෙන කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකට තියෙනවනේ ඉන්ද්‍රිය සංවරය. ඊළඟට ජාගරියාන යෝගය, සිහි නුවණ. ඊළඟ භාවනා කර්මස්ථාන. එහෙමයි. ඒ වගේම මේ කෙලෙස් යට යවවා යට නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීම. ඊළඟ ඉරියව් හසුරවනකොට ඉරියව් තුල මම කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා කලින්ම හිතට සංඥාව පැනවීම. ඊට පස්සේ අර ශක්විත රජතුමාගේ භාණ්ඩාගාරික සීල් එකක් ගහනවනේ ගබඩාවේ තියෙන බඩුවලට. එහෙමයි සර්. නැවේ උපමාවනේ සර්. ඔව් නැ නැවේ නැවේ නැවේ උපමාව. ආන් ඒ වගේ හිතටම දාලා තියෙනවා රාගය උපදින්න එපා. කල්පී උපදින්න එපා, මොහි උපදින්න එපා. මම මේ බස් එකේ යද්දී, මම මේ ගමනේ යද්දී, මම මේ ගෙදර ඉඳිද්දී මට මේ ගෙදරට ගියා කියලා කෙලෙසයක් හිතට එන්න එපා කියලා හිතට කලින්ම සංඥාව දානවා. ඒ විදිහට අර රාගය ඊළඟට ව්‍යාපාදය කියන තරහසිතවිලි, හිංසාසිතවිලි එන්නේ නැති වෙන්න හිත පවත් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ විදිහට තමයි කියනවා මේ මේ අරහත්ත්වයට යන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මහරජාණන් දේවාති දේවෝ භාග්‍යතුන් වහන්සේ මේ වදාලා යමෙක් අකුසල කල්පනාවන් සංසිඳ වීමේ ඇලී සිටීද මනවින් අසුභ භාවනාව වඩයිද හැම කල්හි සීහෙන් සිටීද මෙසේ ඔහු අකුසල විතර්කයන් නිමාවටපත් කරයි මාර බන්ධනේ සිඳි හරි ලස්සන නිර්වාණ මාවතක් තියෙනවා එහෙමයි සාරා යම්කිසි කෙනෙක් අකුසල විතර්ක කල්පනාවන් සංසිඳවලා මනවින් අසුභ භාවනාව වඩලා හැම කල්ලි සීහින් ඉන්නවා නම් ඔහු අකුසල විතරකයන් නිමාවටපත් කරනවා මාර බන්ධනේ සිඳනවා අකුසල විතර්ක නිමාවටපත් කරනවා මාර බන්ධන සිඳනවා කියන්නේ මොකද මහත්තයා අරහත්වය එහෙමයි ස්වාමීනි නිකලෙස් වීමනේ එහෙයි ඒතකොට නිකලෙස් වෙන්නේ කොහොමද අකුසල කල්පනාවන් සංසිඳ වීමේ ඇලී සිටිනවා රාග සිතුවිලි ද්වේෂ සිතුවිලි මෝහ සිතුවිලි iriṣya සිතුවිලි මාන්න සිතුවිලි එකට එක කිරීම තරංගය වෛරය ක්‍රෝධය ගුණමකුකම කුහකකම ඒ වාගේ අකුසල විතරක නැගිටින්න දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සංසිඳවා සංසිඳවා සංසිඳවාම ඉන්නවා. එහෙයි. එතකොට ඒකේ ඇලී ඉන්නවා. එතකොට මේ ඊළඟට අසුභ භාවනාව කරනවා. මනමින් අසුභ භාවනාව කරනවා. ඒතර බලන්න අසුභ භාවනාව කොච්චර උපකාරයිද කියලා. මනමින් අසුභ භාවනාව කරනවා කියන්නේ හරියට අසුභ භාවනාව කරනවා. අසුභ භාවනාව වැරදි විදිහට කරන්නත් පුළුවන්. එහෙම වුණාම මොකද වෙන්නේ? එක හාඳුනනමත් මේ ශාරීරික පිළිකුල් අසුබයි කියලා වැසිකිලි ගිහිල්ලා පස්සපැත්ත හොදන්න නැතුව හිටියා. ඒ හාමුදුරන්ගේ පස්සපැත්ත කුණු වුණා. සමහර අය මේ ශාරීරික පිළිකුල් අසුබයි මේකකටයි කවන්නේ පොවන්නේ කියලා බෙල්ල වැල්ලාගෙන මැරුණා. බුද්ධ කාලේ. එහෙමයි සර්. ඒකට ඒ අසුබ භාවනාවල්ලා තියෙන්නේ මේ නොසුදුසු විදිහට. එහෙ ස්වාමීනි. ඊළඟට තව සමහර අය හිතනවා අසුභ භාවනාවක් කියලා එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ශරීරය ගැන කලකිරවණ්ඩයි කියන්නේ ශරීරය හොඳට තියෙනවා නමුත් අසුභයක් කියලා එකක් විදියට හිතන්න ඕන කියලා. එහෙම නෑ. ශරීරයේ ස්වභාවයෙන්ම අසුභයි. වතුර නැත්තම් තේරෙයි. ඇත්ත වනාහි අසුභයි නෙමෙයි මේසන්. වතුර නැත්තම් තේරෙයි. එතකොට ඒක ස්වභාවයෙන්ම අසුරයි. කේස්, ලොම්, නිය, දත් සම හිතන්නකෝ ඔය සුද්ධ පවිත්‍ර කිරීම කියන කටයුත්ත අයින් කරන්නකො හිතෙන්. වතුර කියන එක මේ ලෝකේ නැහැ කියලා හිතන්නකො. ස්වභාවයෙන්ම මේ ශරීරය අසුබයි. ඒ ස්වභාවයෙන්ම අසුබ ශරීරේ කොටස් සිහි කර කර වාසය කරනවා. එතකොට ඒ විදිහට ඒ භාවනාවෙන් වාසය කරනකොට හැම කල්ලිම සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නේ අකුසල් ඉපදෙන්නේ නැති වෙන්න කුසල් උපදව ගන්න. එහෙමයි ස්වාමීනි. සිහියෙන් සතර සතිපට්ඨානෙන් වාසය කරනවා. ආන මේ විදිහට එනකොට අකුසල් විතරක නිමා කරවලා ඒ විශ්ව මාර බන්ධන සිඳිනවා. අරහත්ත්වයටපත් වෙනවා. එහෙමයි සාර. ඕන අරහත් මාර්ගය. ඕන සම්මාදිට්ඨිය උපද්දව ගන්න විදිය. එහෙමයි සාර. නේ. ඕන වැඩ පිළිවෙල. අමාරුවෙන් කරා. දැන් අපි ඔක වචනෙන් දෙකෙන් කිව්වා. එහෙයි. ධර්මයේ ගැඹුරුයි කියලා කියන්නේ කියන එකද නෙමෙයි. කරන්න තියෙන අමාරු. එහෙමයි සාර. රාගේ සංසිඳවන්න යන්න ඕන බලන්න. ද්වේෂේ සංසිඳවන්න යන්න ඕන බලන්න. එහෙමයි. මෝහය සංසිඳවන්න යන්න විහිංසාව සංසිඳවන්න යන්න ඕන බලන්න. දැන් හිතන්නකෝ මහත්තයා මම කල්පනා කළේ අර දැන් අපි කියමුකෝ අර ළමයි දෙන්නෙක් කැපුව කොටපු කතාවක් අපි මතක් කරා. එහෙමයි. ඒතකොට මුළු ලංකාවෙම සියලු දෙනා කියනවානේ උන් කපන්න ඕන කොටන්න ඕන කියලා. ඒතකොට තව කෙනෙක්ගේ වෛරය, ක්‍රෝධය ඉදිරි අනිත්යටත් වෛරය, ක්‍රෝධයමයි ඇති වෙන්නේ. එහෙමයි ස්වාමී. ඒතකොට හිත සංසිඳවනවා කියන එක කොහොමද කරන්නේ? කතරම් මේ වෑයම් සහිත කතරම් වෑයමක් ඕනේද මේකටනේ? එහෙමයි ස්වාමී. ඒකයි. ස්වාමීනි මේ අපිට පින වශයෙන් අපි උපෝසතයේ සමාදන් වෙලා නැතිනම් මෙහෙන්නේ පිනක් කරන අවස්ථාවක මේ මේක මගේ මේ අකුසල් දුර්වියම් පිණිස රාගය දුර්වියම් පිණිස උපකාර වේවා කියලා එහෙම මේ එහෙම හිතන එක ගොඩක් වටිනවා මහන්සිය. එහෙමයි ස්වාමී. මොකද එතන මේ පින උපකාර වුණා නැතා හෝ අකුසල් දුරු කරන්න කුසල් උපද්වා ගන්න හිතේ තියෙන ඡන්දය අදිෂ්ඨානය වීරිය විමසන විදිහ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද හතරේ සුලංගක ස්වභාවයක් හරි තියෙනවා අකුසලයකින් මාව මිදේවා කියලා පතනකොට එහෙමයි ස්වාමීනි ඔහු කරපු පිනද වැඩි අකුසලෙන් මිදෙන්න ඔහු කරපු අදිෂ්ඨානය බලවත් එහෙමයි ඒක වෙන්නේ සමහරවිට පිනත් ඒකටම උපකාරී වෙනවා එහෙමයි. ඒ නිසා පිනත් උපකාර වෙනවා. එහෙම කරන්න ඕනේ. ඒක නම් ඇත්ත. තමන් කරන පින් වලින් තමන්ගේ දුර්වලතාවය මොකද්ද කියලා බලලා කරන කුසල් පින් වලින් අර දුර්වලතාවය සංසිඳවා ගන්නම මේ පින අදිෂ්ඨාන කරන එකේ වරදක් නැහැ. එහෙමයි. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි කාරණාව මහරජාණන් ශක්තිති රජු දවසක් දවසක් පාසා සාගරයේ කෙළවර කොටගත් මහ පොළොවේහි වසන සත්වයන්ගේ කල්යාණ පාපක විමසමින් සක්විතිවත් අනුයයි. ඒ කියන්නේ සක්විති රජුරෝ හැම දවසෙම එහෙමයි ස්වාමී. හැම දවසෙම මේ මහා පෘථුවියේ සාගරයේ කෙලවර කරගෙන තියෙන මේ පෘථුවියේ සක්විති රජුරෝ යනවා මිනිස්සු හොඳින් ඉන්නවද නරකින් ඉන්නවද කියලා බලන්න. ඇයි යන්නේ මහන්තයා? ඒ සක්විති රජතුමාට ඇතෙක් ඉන්නවා. අස්සෙක් ඉන්නවා. උදේ මෝනකට හොදාගෙන ඇතා පිට නැගලා පෘථුවිය වටේම ගිහිල්ලා ආවක උදේ කෑමට. එහෙමයි. ඉතින් මේ අස්සයා පිට නැගලා මේ පෘථුවිය වටේ ගිහිල්ලාම ආවක උදේ කෑමන මෝනකට හොදලා යන ගමන. එච්චර වේගවත්. එහෙසා. ඒකට ඒ ශක්තිදරය තමයි මුළු සමස්තයම තේරෙනවා. ඊට පස්සේ ආන් මේ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් දවසක් දවසක් පාසා තමා කයින් කරන ක්‍රියාවද වචනෙන් කරන ක්‍රියාවද මනසින් කරන ක්‍රියාවද හොඳ නරක වශයෙන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තේය මේ තුන් කරුණෙන් වරදකටපත් නොවි දවස ගෙවිය යුත්තේය මහරජාණන් ශක්තිති රජුගේ මේ තුන්වෙනි අංගය ගත යුත්තේය භික්ෂුවක් විසින් බලන්න කියනවා නිවන කරා යන්න ඕන මං දවසේ සිතෙන් කයෙන් වචනෙන් කළේ හොඳ දේවල්ද නරක දේවල්ද කියලා එහෙමයි ස්වාමීන් ඊට පස්සේ බුද්ධ වචනයක් තියෙනවා පැවිද්දා විසින් රෑදෑවල් දෙකේ කෙසේ ගත කරන්නා වූ මාගේ කාලය ගෙවි යන්නේ දැයි නිතර නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. දසධම්ම සූත්‍රයේ තියෙනවා මේ දිවා රාත්‍රී දෙක මා ගෙවෙන්නේ කුමක් කරමින්ද කියලා. හොඳද මම කරලා තියෙන නරකද කියලා. මහන්තයා අපි කවුරුත්. ඔන්න මේ වචනේ අමතක කරන්න එපා. තමන්ගේ ක්‍රියාව නැමැති කණ්ණාඩිය ඉස්සරහා තියාගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ක්‍රියාව නැමැති කණ්ණාඩිය. සිතෙන්, කයෙන්, වචනේ කරන දේ නැමැති කණ්ණාඩිය ඉස්සරහින් තියාගෙන ඉන්න ඕනේ. එහෙයි. එතකොට තමන් මොකෙද්ද කියලා පේනවා. මම මිනිස්සෙද්ද, තිරිසනෙද්ද, දෙවියෙද්ද, බ්‍රහ්මයෙද්ද, ශ්‍රමණයෙද්ද, රහතන් වහන්සේ නමක්ද, මාර්ගඵලලාභීද්ද? එහෙමයි ස්වාමීනි. ඇයි ඒක බලන්නේ ක්‍රියාව, කරපු දේවල්. එහෙමයි. හිතපු දේවල්. වචනෙන් කියපු දේවල් අද දවසේ එහෙමයි ස්වාමී. ස්වාමීන් එහෙම අපේ හිත විමසා අපව අපි ආවර්ජනා කරාට පස්සේ යලි අපිට ඒක උපකාර ධර්මයක් වෙන්නේ කොහොමද? ඒ උපකාරය දැන් අද දවසේ විමසලා බලනකොට අපිට කියවිච්ච වැරදි වචනයක් තියෙනවා නම් අපි ඒක ඊළඟ දවසේ කියන්නේ අද අදිෂ්ඨාන කරගන්නවානේ මම මේක. ඇත්තටම විමසා විමසා බලන එකෙන් අඩු කරගන්න තියෙන්නේ. දැන් අපි කියමුකෝ යම් ආයතනයක ආදායම් තත්ත්වය ගැන විමසලා බලනකොට ආදායම අඩුයි නම් හරිද වියදම් පැත්ත අඩු කර කර ආදායම් පැත්ත බැලන්ස් කරගන්නේ නැද්ද? එහෙමයි. එහෙම කරනවා නේද? හැබැයි ඒක කරනවාද එයා කවදාවත් ආදායම් වියදම් මේ චෙක් කරන්නේ නැතුව බලන්නේ නැතුව හිටියොත් බලන්නේ නැතුව හිටියොත් කරගන්නේ නැහැ එයා. ඒ වගේ තමයි ඇත්තටම අපේ ජීවිතේ අඩුපාඩු අපිට හදාගන්න බෑ. හොඳ නරක වලට අපි කරන දේවල් බෙද බෙදා හිටියේ නැත්තම්. එහෙමයි සාමි. එතකොට තමන් කරන කියන හිතන දේවල් හොඳද නරකද කියන එක දෙපැත්තට බෙද බෙදා බලනකොට නරක පැත්ත වැඩි නම් ඉක්මනට අඩු කර ගන්න ඕනේ ඒක. එහෙමයි ස්වාමීනි. ඒතකොට නරක පැත්ත අඩුයි නම් හොඳ පැත්ත වැඩි නම් ඒ සතුටින් අර ඉතුරු ටිකත් අඩු කරගෙන යන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒ තුලින් තමයි තමාටම තමා දෙවියෙක් බව පේනවා. එහෙමයි. කිසිම දෙයක් මරණ ඉදිරියේ බය වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් අපි මරණයක් කරා කෙනෙක් ගෙනියන්නේ දැන් ඉන්න කෙනානේ. දැන් මේ ඉන්න මොහොත කෙනානේ ඊළඟ මොහොතට මේ විපරිණාමනේ වෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට දැන් අද මගේ සිත කය වචනේ හොඳයි නා. අදිස්ථාන කියන්නේ Taman සමාදන් වෙලා නම් කුසලයේ. එහෙයි. තෙරුවන් සරණ ගිහිල්ලා නම් ඊයේ කරපු දේවල් අදාළ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒක කර්මයක් විදිහට විපාකයක් ගෙන දෙන්න තියෙනවා. නමුත් නමුත් උපතක් කරා යන්නේ මේ පටිච්චසම්පාදේ අතරක් නැහනේ. එහෙමයි ස්වාමීනි. දැන් දැන් අපි කිව්වේ අර සපත්තුවකට තෘෂ්ණාව බැඳගෙන මැරුණා. ඒ සපත්තුව මුල් කරගෙන ප්‍රේතෙක් වුණා. එහෙයි. ඒකට ඒ අම්මා සිල් ගත්තේ ඒවා. ඒ හේතුව එයාගේ පටිච්චසම්පාද ක්‍රියාවලියේ ඒ පරිසම්පාද ක්‍රියාවලියේදී ඒක තමයි ගොදුරු වෙන්නේ. පරිච්ඡසෞපාදේ මේ මොහොතේ සකස් වන විදිය දේශාවේ. ඒ විදියට තමයි පරිසම්පාදේ අතරක් නැති නිසා. එහෙමයි. ඒතර කුසල් කරන පින් කරන කෙනාට තියෙන යහපත තමයි අපි කියමුකෝ එයා සම්පරායික මරණයක්. ඇත්තටම මරණය කරා යද්දී ඔහුගේ අවසාන මොහොත හදනවා ඒ කුසලෙන්. එහෙමයි ස්වාමීනි. ඒ මොහොත හදනවා කුසලෙන්. එහෙමයි. ඒක අද්භූත සිදුවිල්ලක් මහත. ඒක වෙනම අපි කතා කළ යුතු දෙයක් තේරුම් ගන්න අමාරු දෙයක්. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ නිසා මේක මේකෙන් අපිට තේරෙන දේ ඉච්ඡර දුරට අපි කතා කරන්නේ නැතුව මේ නිවන් මාර්ගයේ පුරුදු කරන කෙනා සිතෙන් කයෙන් වචනෙන් කරන ක්‍රියාව බෙද බෙදා බෙද බෙදා මම අද දවසේ මොනවද කළේ හොඳ දේවල් මොනවද නරක දේවල් මොනවද කියලා මේ මෙනෙහි වාදේ කරන්න ඕනේ. ඒතර එයා සතුටු වෙන්න ඕන කියනවා. එයා උත්සාහ කරන්න ඕන කියනවා අද දවස ඇතුළත මගෙන් වැරද්දක් වුන්නේ නැහැ කියන එක විමසන්සයි. එහෙමයි ස්වාමීනි. ඒ විදිහට දක්ෂ වෙන්න ඕන කියලා කියනවා. ඒ විදිහට හිතුවොත් නම් මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඉතින් අද කාලේ අතලොස්සයි ඉතින්. එහෙමයි. නෑ කියන්නත් බෑ ඉන්නවා. තමන්ගේ ක්‍රියාව විමසලා දවස විමසනා ඉන්නේ. ස්වාමීනි මේ මහා සංඝරත්නයේ තරම් ලෝකයට මේ හිතවත් තවත් පිරිසක් අපිට හිතයි. මේ ලෝක සත්‍යයන් සසරෙන් එතරට ගෙනියන මහා නෞකාව මහා සංඝයායි. මේ මේ සංඝ රත්නය මේ ගුණවලින් සුපෝෂිත වෙලා දම්පැන් පුදන මේ ගෙහි ශාවක පිරිස ඊතර කරනවා. බොහෝ පින්පල රැස් කරනවා. ඔවුන්ට බොහෝ සැපය සලසලා දෙනවා. ඇත්තටම අපි අපි නිසා ආමඳුරෝ යැපෙනවා කියලා අපිම බත් හැන්දක් බෙදලා අපි තමයි ආන්දරන්ට බත් දීලා අපි ආන්දර පෝෂණය කළේ අපි කියලා කියනවනේ. හාමුදුරන්ට එක බත් හැන්දකින්නේ හාමුදුරු යැපෙන්නේ. නමුත් සංඝයා විසේ පූජා කරපු බත් හැන්ද කල්ප කෝටි ගාණක් එනවා. ඇත්තටම මේ මිනිස්සුන්ට අනුකම්පා එතනදීන් ඇත්තටම උපකාර කළා තියෙන්නේ හාමුදුරුවෝ. එහෙමයි ස්වාමී. අර මිනිසුන්ට කල්ප සිය ලක්ෂ ගානකට සැප උපද්දව ගන්න පාත්‍රය තියාගෙන උන්වහන්සේලා ගුණයෙන් වැඩ හිටියා. නමුත් ඒ කුසල් අකුසල් සාසන පැහැදිලිව නැති වුණොත් මිනිසු කියන්නේ උන්ටද අපි බාද දුන්නේ. ස්වාමීනි ඉතින් ඒකගේ ධර්මයේ නොදන්නා කම ස්වාමීනි තරම් ලෝකයට හිතවත් වෙලා තමයි අර ගිහිගෙන් නික්මෙන්නේ පැවිදි භූමියට නේද ස්වාමීනි පැවිදි භූමියට නික්මෙන්නේ දැන් මේ ගිහි ගෙවල් අතෑරපු එකමනේ එහෙමයි දැන් කේස් රැවුල් බාගෙන ඉන්න ගුණේම දානයකට පින්පල් ඇති කරවන්න සුදුසුයි කියන එක බුදුරජාණන් වහන්සේ වදාළන්නේ. ඉතින් තවත් වෙනක තියෙනවා පින්වත් මහණෙනි හිතට එන අකුසලයක් අසුරු සැනක් දුරු කළොත් හිතට එන අකුසලයක් අසුරු සැනක් දුරු කළොත් එහෙම ඔබ වළඳන දාණයට ණය නැහැ කියන. එච්චරම මේ කුසල් වැඩි වීම උපකාරයි. එහෙමයි ස්වාමී. හිතට එන රාග සිතිවිල්ලක් දුරු කිරීම ණය නැතුව දානි වළඳන්න උපකාරයි. එහෙමයි. හිතට එන ද්වේෂ සිතිවිල්ලක් දුරු කිරීම, ඉරිසියා සිතිවිල්ලක් දුරු කිරීම. එහෙමයි ස්වාමී. පින්වත් මහන්නේ කුසල් උපදවීම, අකුසල් දුරු කිරීම කියන එක අසුරු සැනක්. අසුරු සැනක් කළොත් අච්චරා සංඝාත අසුර තැනක් කළොත් එහෙම එපමණකින්ම අමෝගං රක්තපින්ඩම් බුඤ්ජති ශිෂ් නැතුව මේ ලෝකයා දෙන දානේ වළඳන්න පුළුවන් කියන්නේ. ඒකට තමන්ගේ ජීවිතේ උදේ ඉඳලා හැන්දෑවෙන කල්ම කුසල අකුසල විමසලා විමසලා දවසක් වා කිසිම වැරද්දක් තමන්ගෙන් වෙන්නේ නැතුව දවසක් ගෙවුනා කියන්නේ ඒ වික්ෂුවට එක ලොකු අනිරාමිස ප්‍රීතියකට උපකාරයි. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒක නිවන කරා යන ගිහි කෙනෙකුටත් උපකාරයි. එහෙමයි. ඇත්තටම ඇත්තටම අපේ ජීවිතේ දවස දවස හරි ගෙවෙනවා නම් වැරද්දක් නොවන දවසක්. එහෙමයි ස්වාමී. අර විමසීමක් අපිට කරගන්න පුළුවන් නම් දවස අවසානයේ නේද? ඔව් ඒක උඩනේ පේන්නේ. එහෙ. එතකොටයි පේන්නේ. ඇත්තටම අපේ ජීවිතේ එහෙම දවස් වලින් පිරේවනේ. අවසාන කාරණාව සක්විති රජුගේ අභ්‍යන්තර වූත් බාහිර වූත් ආරක්ෂාව මැනවින් යොදන ලද්දේ. සක්විති රජුරෝ අභ්‍යන්තරෙත් බාහිරෙත් හොඳට ආරක්ෂාව දාලා තියෙනවා. ඒ මහත්ය ආරක්ෂාව දානවා කියලා කියන එක ඒ රටක රාජ්‍යක ස්වභාවය. සතුරා ආවා හෝ නැතා හෝ. එහෙමයි. දැන් අපේ රටවල ඒ කියන්නේ රාජ්‍යයක් කියලා ගන්න නැහැ නේ. රාජ්‍ය කියන එක දන්නේ නැහැ. මේ රාජ්‍ය සභාව යුද්ධයක් ඇති වුණොත් ආරක්ෂාව දානවා. යුද්ධ නැති වුණොත් ආරක්ෂාව නැහැ. එහෙම නෙවෙයි. රාජ්‍ය දැන් ශක්තිත රජතුමාගේ කාලේ කිසිම ආක්‍රමණයක් නැතුව ඇතුළේ පිටතෙත් ආරක්ෂාව දාලා තියෙනවා. ඒක තමයි රාජ්‍ය සම්පත්තිය කියන්නේ. නේද? ඒකයි. දැන් ගෙදරක දොරක් තියෙනකොට ඒක ගෙදරක් කියන්නේ. දොර ජනක සහිතව. නේද? ඒ ස්වාමී. ඊට පස්සේ එසේම මහරජාන්නේ පිළිවෙත යෙදෙන භික්ෂුව විසින් අභ්‍යන්තරවත් බාහිරවත් අකුසලයන් ඇතුළු නොවීම පිණිස සීය නැමැති ආරක්ෂක දොරටු පාලකයා තැබිය යුත්තේ. භික්ෂුව මොකද්ද කරන්නේ? ආරක්ෂාවට කරන්නේ සීය කියන දොරටු පාලකයා කියන එක. එහෙමයි ස්වාමී. සීය කියන දොරටු පාලකයා තියෙන එක. මහරජාන්නේ දේවාන්ති දේව වූ භාග්‍යතුන් වහන්සේ මේ වදාළා. මහණෙනි සිහිය නැමැති දොරටු පාලයාගෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කරයි කුසල් වඩයි. වැරදි දේ අත්හැරී නිවැරදි දේ වඩයි. පිරිසුදු ජීවිතයක් පරිහරණය කරයි. එතකොට සිහිය නැමැති දොරටු පාලකයා හිටියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල් දුරු කරනවා කුසල් උපදවනවා වැරදි දේ අත්හරිනවා නිවැරදි දේ වඩනවා පිරිසුදු ජීවිතය පරිහරණය කරනවා. ඒතර මහත්තයා අකුසල් දුරු කරන්න බැරි නම් කුසල් වඩන්න බැරි නම් වැරදි දේ අත්හරින්න බැරි නම්, නිවැරදි දේ ප්‍රොජෙක්ට් කරන්න බැරි නම්, පිරිසුදු ජීවිතයක් නැත්නම් මොකද්ද නැත්තේ? සිහිය නැත්තේ. සිහිය නැත්තේ. එහෙමයි සාරි. සිහිය නැත්තේ. එහෙයි. ඒ නිසා සිහිය තිබ්බොත් තමයි මේක කරන්න පුළුවන්. සිහිය කියන දොරටු පාලකයා. දොරටු පාලකයා අපි අද කාලේ සිකියුරිටි කියලා කියන්නේ. එතකොට දොරටු පාලකයා දොරටු පාලකයා දාන්නේ හරි කෙනා ගන්නව නැතුත්. එහෙමයි. අනිත් එක්කෙනා බැහැර කරනවා. ඒකට ඇහැ ඇහැට දොරටු පාලකයක් දාලා කුසල් වැඩෙන එක ගන්න ඕන අකුසලී දුරු කරන්න. ඒ දොරටු පාලකයෙන් කරන්න. එතකොට මහත්තයා අපිට මේක රාගය ඇවිස්සෙනවා කියලා රූපයක් පෙන්න. අපි මේක රාගය ඇවිස්සෙන දෙයක් කියලා දැනගත්තා. ඒකට එන්න දෙනවා නම් එතන 100 නෑ. ඇයි දොරටු පාලකේ හොඳ නරක ඔක්කොටම ඇතුළට එන්න දෙනවා නම් එතන දොරටු පාලකේ කොහොනිද? මේ දොරටු පාලකේ කාර්ය නැත් කාර්ය නැති වෙනවා. ඒ සිහිය කෘත්‍යය නැති වෙනවා. එතකොට රාග දේශ මොහාදී අකුසල් ඇවිස්සෙන රූප බලනවා කියන්නේ. කනට ඇහෙන ශබ්ද අහනවා කියන්නේ නාසයට දැනෙන ගඳ සුවඳ පහස සිතවිලි සිත සිතා ඉන්නවා කියන්නේ. එයා කුසල අකුසල් ගැන දැනගත්තත් එයාට සිහිය කියන එක නැහැ. එහෙමයි සාමි. ඒ විදිහට තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අර ආරක්ෂක අභ්‍යන්තරයත් ඇතුළතත් සක්විති රජුරෝ ආරක්ෂා කරගෙන ඉන්නවා වගේ භික්ෂුව නිතරම සිහිය කියන එක තියෙනවා. ඒකනේ අර කිව්වේ සමහර ස්වාමීන් වහන්සේලා අර අබේ කියන අබේ තිස්ස කියලා මම මතක හැටියට නම රහතන් වහන්සේ නම ලංකාවේ වැඩ හිටපු ඒ කාලේ. එහෙමයි. අනුරාධපුර යුගයේ. උන්වහන්සේට යොදුන් ගානක් එක හාමුදුරනම බැන බැන ඇවිල්ලා තියෙනවා. ඉතින් පොඩි නම අහනවා ඔබ වහන්සේගේ හිතට තරහ වෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ කියනවා ආයෂ්මතුනි මම බන කියපු තැන ඉඳලා මේ යොදුනම මම තියපු පියවර එක පියවරක්වත් අසීහියෙන් තිබ්බේ නැහැ කියනවා. එහෙමයි. සිහියෙන්මයි කියනවා තිබ්බේ. එහෙමයි සාමි. එච්චර සිහියක්. එහෙයි. ස්වාමිනේ සිහියෙන් වාසය කිරීම කියන්නේ සතිපට්ඨානයේ සිත පිහිටවාගෙන ඉන්නවද නැත්නම් කුසල අකුසල ධර්මයන්ට පැමිණෙන්න තියෙන ඒ ඒ ඒක මහත්ය මේක පින් බලෙන් උපදින එකක් දැන් මට මතකයි එක රහතන් වහන්සේ නමක් ලංකාවේ අහන ඔබ වහන්සේ කොච්චර සිහි කරනවද කියලා. එහෙමයි. ඒතකොට කියනවා මං මේ ඉපදිලා දවස් 9යි. මගේ අම්මා මාව තුරුල් කරගන්නකොට අම්මගේ ඔළුවේ තිබ්බ මලක් මගේ මූණට වැටුණා කියනවා. එදා ඉඳලා අද දක්වා මට ඔක්කොම මතකයි. එහෙමයි ස්වාමීනි. අපේ ලංකාවේ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේලාගේ දාතන් වහන්සේලා රන්කොත් වේරේ වැඩි. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා අමුතු එකේ සීහිය මතකේ එහෙයි. අපූර්ව දේවල් ඒවා. අනේ අවසරයි සර්. ඉතින් ඒ නිසා ඒ වගේ ಗುಣධර්ම වලින් සුපෝෂිත මහරහතන් වහන්සේලා සරණ යන්න. ඒ උතුම් සංඝ රත්නයට নমස්කාර වේවා. එහෙමයි. ස්වාමීනි අපට අවසර ලැබේවා ඔබ වහන්සේ උතුම් අරහත් මාර්ගයේ ඒ වගේම අරහත් මාර්ගයේ වැඩම කරන්නට යෙදෙන වැඩම කරන මහා සංඝරත්නය පිළිබඳව කරුණු පවසා වදාලා අපි හැම දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ඒ උත්තම මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා අපට අවසරයි අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ බත්තර මුල්ලේ පදිංචි පින්වත් තරණී සහ උදීප් කරුණාරත්න ඇතුළු කලන මිතුරන් පිරිසක් විසින් ඒ සදහවත් හැමදෙනාම අපිට මේ සිතින් සිහිපත් කරගෙන පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍ය ආනුමෝදනාව පිණිස ඊටම ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි. ඔව් මහත්තයා අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ බත්තර මුල්ලේ පදිංචි පින්වත් තරණී සහ උදීප් කරුණාරත්න ඇතුළු කලන මිතුරන් පිරිස විසිනි. ඉතින් පින්වතුන් බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ පින්වත් හොරෝපතානේ කුසල චිත්ත ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්ට ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් සාමා මල්ලිකා ඒ වගේ මේබල් යන ආච්චි අම්මලාට සිත ප්‍රාර්ථනා කරන්න. උතුරු පින්වත්නි පින්වත් මහත්මයා මේ පින්වතුන් අද විශාල පිනක් රැස් කරගත්තා. ඒ තමයි මේ සංඝ ගුණ. එහෙමයි ස්වාමී. අරහත් මාර්ගයක් පුරුදු කරනකොට ಗುಣධර්මවල කොහොමද පිළිතන්න ඕන කියන ඒ උතුම් ಗುಣධර්ම ගැන මේ මිනිසුන්ට අහන්න සලස්වන එක. ඒතර මේ වගේ දුර්ලභ කරුණු අහන්න සලස්වන එක, ඒ ධර්ම දාණය දෙන එක ගොඩාක් උපකාරයි. අපේ නිවන් මාර්ගයට. ඒ වගේම බොහෝ පිං රැස් වෙනවා. යහපත අහන්න සලස්වන එක. ඉතින් ඒ නිසා ඒ පින මේ අත්තන් මේ රැස් කරගත්ත ඒ කාරණාව සිහි කරනවා. ඉතින් සියලු පින් සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වේවා කියලා. ඉතින් ඒ වගේම මේ වාගේ උතුම් රහතන් වහන්සේලා ඒ වගේ මේ අරහත් ගුණ ඒ ගැන කතා වෙන්නේ මේ ලංකා ධර්මතලයේ විශේෂයෙන් සිංහල භාෂාවෙන්. ඉතින් මේ මිලින්ද ප්‍රශ්නේ පවා මේ කතා වෙන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් ඒ නිසා මේ ලංකාවේ ওই උතුම් රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බොහෝමයක් වැඩ සිටින්නේ ලංකාවේ. ඉතින් ඒ නිසා වැඳ පුදාගෙන හරි පින් කරගන්න පුළුවන් අපිට මේ සිංහල මිනිස්සුන්ට මේ ලංකාවේ. සල්ලක් දෙරණක් සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් සුරැකේවා. මේ පින් බලෙන් රහතුන්ගේ ආනුභාවයෙන් ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් රටට ජාතියට ආගම ගැන කැක්කුමක් තියෙන රජ කෙනෙක් පහළ වේවා කියන සිතුවිල්ල අපිට හැමදාම තියෙනවා. ඉතින් ඒ ඉතු වේවා ඒ වගේම විශේෂයෙන් අපවත් වී වදාළ හොරෝපතානේ කුසල චිත්ත ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පවා දහම් කරුණු උගන්වපු අපේ සබ්‍රහ්මචාරී ස්වාමීන් වහන්සේ නමක් වෙලීදී. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ ධර්ම ප්‍රචාරය කර කර ඉඳින් උන්වහන්සේ අවුරුදු 32ක් වගේ පුංචි වයසකින්ම ආසනීපයෙන් උන්වහන්සේ අපවත් වුණා. ඉතින් උන්වහන්සේ ඉන්දියාවට ගිහිල්ලා ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ප්‍රබුසානාංශගේ මඟ පෙන්වමින් ළමයි දහස් ගාණකට ධර්මයේ කියලා දුන්නා. ඒ වගේම උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ඒ වගේම ලොකු සානාංශගේ නිතර මඟ පෙන්වීමෙන් ගුරු භක්තියෙන් යුතුව හිටපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ නිසා ඉන්දියාවේ ඉපදිලා ඉන්දියාවේදීන් ධර්ම ඉගෙනගෙන පැවිදි වෙලා උපසම්පදා වෙලා සිල්ගුණ දාන රකින්න සංඝ පිරිසක් ඉන්දියාවේ ඇති වුණා. ඉතින් ඒ වගේම ඉන්දියාවේ බුදුනුවණ අසපුව බැබලෙන්න ගත්තා. ඉතින් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ දීප්තිමත් ගුණවත් කරුණාබර ඒ වගේම මේ තියෙන ගුණ ධර්ම වලින් යම් සේයාවක් උන්වහන්සේගේ සාන්ත බව ඉවසීම හරහා යන්නේ නැති බව ඒවායි ගොඩාක් ගුණ තිබ්බ ස්වාමීන් වහන්සේනවා. හරි ප්‍රියමනාපයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉතින් අපවත් වුණා. කොහොම තමයි ඉතින් මොනවා කරන්නද නේ. ඉතින් ඒ නිසා ඒ පින්වත් ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඒ පින්වත් කුසල චිත්ත ස්වාමීන් වහන්සේ නිදුක් වේවා පරලෝ වශයෙන් සැපයටපත් වේවා ඒ වගේ විශේෂයෙන් කිය යුතු දේ තමයි පින් අනුමෝදනාව උන්වහන්සේට සත්පුරුෂ ඇසුරෙන් උන්වහන්සේ බලාපොරොත්තු වුණා දයන් සසර දුකින් නිදහස් වීම ඒ ලෝකෝත්තර ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම සඵල වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින් අනුමෝදන් කරනවා මිය පරලෝකීය කවුරුත් නමින් මේ ඒ තරණි සහ උදීප් ඒ පින්වතුන්ගේ පවුල් වලින් මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේ නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝාස සම්පන්නිය වේවා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට ඒ ගරුතර සංගරුවනට ඒ වගේ පින්වතුන්ට විශේෂයෙන් ධර්ම දානය ලැබලා දෙන පින්වත් තරණේ සහ උදීප් කරුණාරත්න මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට, කල්යාණ මිත්‍ර සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ටත්, ඒ වගේම සාමා, මල්ලිකා, මේබල් යන ආච්චි අම්මලාට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ මේ ධර්මයේ රැකවරණේ සැලසේවා. ඒ වගේම ඔබ සියලු දෙනාටත් ධර්මයේ ඇසූ එවන් ලොකු කුඩා සියලු දෙනාට මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දාන පවත්වන උපකාර කරන ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් මේ උතුම් අරහත් මාර්ගයේ ගුණධර්ම ශක්ති පමණින් පුරුදු පුහුණු කරගෙන ඒ උතුම් නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අද දවසෙත් ඒ උතුම් අරහත් මාර්ගයේ පිළිබඳව මේ මහා සංඝරත්නය පිළිබඳව උත්තම සදාම් කාරණා අපට අහන්න අවස්ථාව ලැබුණේ. අපි හැමදෙනාම මේ අවස්ථාවන් මේ ධර්ම කරුණු අනුමෝදන් වුණා. ඉතින් ඒ සියලු පුණ්‍ය අනුමෝදනාවන් අප රැස් කරගත්තු අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපි නොවලහා අනුමෝදන් කරමු. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ, ලක්තිරු ගුවන් විදුලිය ඔස්සේ, අන්තර්ජාලය ඔස්සේ මේ ලෝකයට ත්‍රි සත්‍ය ධර්මයේ දායාද කරමින් අප ඒකනාශ කරගත් උත්තම මහත්ඵල මහානිසංස පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට එකසේම අනුමෝදන් වීමෙන් උන්වහන්සේ සුවපත් වේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු එමනම් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරුගුවන් මිතුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ උතුම් සදහම් පිළිසඳරේ ඊළඟ පරිච්ඡේදයක් රැගෙන මහා සංඝරත්නය ආශිර්වාදයෙන් අපි තම දයාවෙන් ඔබ නැවත මුණ ගැහෙන්නම්. එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය. Thank you.